සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං පදං සමාදයාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී පාපදං සමාදයාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජ පමාදට්ඨානාවේරමනී සික්ඛා පදං සමාදියාමි තිසරණේන සද්ධෙන් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං තනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස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 දහසක් ඇහුවත් ඊට වඩා වටිනවා අර්ථවත් වූ යහපත පිණිස හේතු වෙන එක් වචනයක් ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ අර්ථයක් වෙන වචන හැටියට හඳුන්වන්නේ කුමක්ද? යං සුත්වා උපසම්මති. යම් වචනයක් අහලා යම් ගාතාවක් අහලා යම් කිසි කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන් නම්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 පීත්‍රු ඝාතන අකුසල කර්මය ආනන්තරේ පාප කර්මයක්. ආනන්තරේ පාප කර්මය කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඊළඟ භවයේ විපාක දෙන කර්මයක්. මේකෙන් නම් ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ. මේ කර්මය කර්ම විපාකයේ පිළිබඳව ඊටා ගැඹුරු සංකල්පයකුයි මේ භික්ෂුන් වහන්සේලා පහදලා දුන්නේ. ඇත්තට මේක අර්ථවත් කතාවක්. නමුත් ඒ අර්ථවත් කතාවක් වුණාට රජු මේකෙන් කෝපයටපත් වුණා. කෝපයටපත් වෙලා ඒන්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 පන්සලේ නැවතීගෙන භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරමින් සිටියේ. එතුමාත් ඒ වයෝවෘද්ධ සමයේ සෙම් අධික තත්ත්වයෙන් පැවතුනේ. එතුමාටත් බෝතලයක් පුරවලා මේ ඖෂධය ගෙනihin දුන්නා. මේක තාත්තත් පරිහරණය කරන්න. ඉතින් උන්වහන්සේ දීපු නිසා තාත්තා පිළිඅරන් තිබුණා. හැබැයි මම ඉක්මනින් ගිහිල්ලා තාත්තට දැනුම් දුන්නා. ඕක පාවිච්චි කරන්න එපා. එක්ක සුදුසු කෙනෙකුට දෙන්න. එහෙම නැත්නම් පැත්තකින් තියලා නිකන් ඉන්න.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 උණ රෝගියෙකුට ඒන් ආශිර්වාද කළොත් ඒකෙන් බොහෝ හානි වෙන්නට පුළුවන්. පිරිතක් වශයෙන් ඒ ඵලදායකයි. හැබැයි ඒ හැමතැනටම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තවත් පසු කාලීනව නිර්මාණය කරගත්තු බොහෝ පිරිත් දේශනා තියෙනවා. ඒවා ඒ ඒ කාරණය සම්බන්ධවයි ඵල දරන්නේ. එහෙම නැතිනම් ඒවා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 ඒක Tamanට තෝරා බේරා ගන්නට බැරි නම් දන්නා ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි කෙනෙකුන් හෝ හමු වෙලා සාකච්ඡා කරලා විමසා ගන්නට ඕනේ මේ පිරිතේ ගුණයේ බලය කොහොමද කෙබඳු අවස්ථාවකද ඒක පරිහරණය කරන්නේ. එහෙම නොදැන පරිහරණය කරන්නට ගියොත් අනේ පිරිත් කියලත් අපේ gedara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 තමන් පුහුණු කරන ධහමේ ඇති වටිනාකම කියන්නට ගියාම අර තැනත්තාට කුසල් දහමත් එපා වෙනවා ධර්මයත් එපා වෙනවා ප්‍රතිපදාවත් එපා වෙනවා අවසානයේ දහමටත් නිග්‍රහ කරලා බුදුහාමුදුරන්ටත් නිග්‍රහ කරලා රත්නත්‍රයටත් සාප කරලා ඒ තැනත්තා අපාගත වෙන මට්ටමටපත් වෙනවා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 සත්‍යම පමණයි ප්‍රකාශ කරන්නේ කිසිදාක මුසාවක් දොඩන්නේ නැහැ. ඒබඳු තථාගතයන් වහන්සේ මෙතනදී චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ත්‍රිලක්ෂණය කියා දෙන්නටවත් උත්සාහ කළේ නැහැ. මෙතනදී ඒ කාරණේ පිළිබඳව හැබෑ යථාර්ථය මතු කරන්නට උත්සාහ කළේ නැහැ. ඒ කුමක් නිසාද? ලෝකයේ අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව හෝ චතුරාර්ය සත්‍ය ධර්මය හෝ පටිච්ච සමුප්පාදය හෝ කියා දෙන්නට ගියා නම්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 එබඳු කෙනෙකුට තෘෂ්ණාව උනත් යම් ප්‍රමාණයකට බලාපොරොත්තුවක් ඇති කරන්නට වෙනවා අධ්‍යාපනයෙන් සහ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 නොඑක් නොඑක් මතවාදවල එල්ලිලා නොඑක් නොඑක් ආකාරයෙන් පිල්බෙදිලා දහම තුල පවා ඔවුනොවුන්ට විරසක වෙලා පක්ෂග්‍රාහී වෙලා කටයුතු කරන්නට යමෙක් පෙළඹෙනවා නම් ඒ දේශනාවේ ප්‍රකාශනය අර්ථය පිණිස හේතු වෙලා තියෙනවායි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා